භික්කවේ පඤ්ඤා අන්තරහිතා හෝති දුප්පඤ්ඤා පරිඋත්ථාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ පානදුර වැකඩ අංක 264 දරණ නිවසේ පදිංචි උදුලා සොයිසා මහත්මිය සහ රාජා තිලකරත්න මහත්මයා විසින් පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ 2022 සැප්තැම්බර් මාස 19 වැනි දිනට 92 වන ජන්මදිනයේ යෙදෙන උදුලා සොයිසා මහත්මියගේ ආදරණීය මෑණියන් වන පියසීලී සොයිසා මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබී කායික මානසික නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කිරීමේ මූලික අරමුණත් ඒ වගේම වසර 4කට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු ආදරණීය පියාණන් වන ඔස්මන් සොයිසා මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම සහ પરම්පරාගත මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම රාජා තිලකරත්න මහත්මයාගේ ආදරණීය මව්පියන් වන කුසුමාවතේ මෑණියන් සහ විජේරත්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වෙන මේ පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන දායකත්වයේ දරන පින්නතුන් විසින් අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අකුසල සමාපත්තියෙන් කුසල සමාපත්තියට සිත පරිවර්තනය කරගන්නේ කොහොමද කියන කාරණය මූලික වශයෙන් පැහැදිලි කර දෙන හැටියට. එහිදී මේ මාතෘකාව තවදුරටත් විස්තර කරමින් මේ පින්නතුන් සිහිපත් කරන්නට යෙදුනේ දරුවන් සම්බන්ධ කරුණවලදී ඊටම තදින් අල්ලා ගැනීම නිසා අත්හැරීමට සහ පසුතැවීමට සිදු වෙනවා ඒවායින් මිදිලා ඒ සිතෙහි මතුවෙන අකුසල ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන කුසල සමාපත්තියට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතේහි දැක්වෙන අකුසල සමාපatti සූත්‍රයේහි එන දේශනා පාඩය. බුදුරජාණන් වහන්සේ මේ අකුසල සමාපatti සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් කාරණා පහක් දක්වනවා. ඒ කරුණු පහ අපේ සිත් සතන් වල අවදි කරගන්නට පුළුවන් වුණොත් ඒ තනත්තාට අකුසල සමාපත්තියෙන් සිත නිදහස් කරගෙන කුසල සමාපත්තියට අවතීර්ණ වෙන්නට පුළුවන්. එහෙමනම් මෙහිදී මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන මොකක්ද අකුසල සමාපත්තියයි කියන්නේ මොකක්ද කුසල සමාපත්තියයි කියන්නේ ඒ වගේම ඒ අකුසල සමාපත්තියෙන් මිදිලා කුසල සමාපත්තියට අවතීර්ණ වීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට යෝජනා කරන කරුණු පහ මොනවද කියන කාරණා. එතකොට කුසල අකුසල් කියන්නේ මොනවද කියලා අපි දන්නවනේ සිත කිලිටි කරන, සිත අඳුරු කරන, සිතේ ශක්තිය හීන කරන, ප්‍රඥාව නැති කරන, මනස දුර්වල කරන අනාගතයේ දුක්ඛ විපාක ඇති කරන මානසික තත්වයන් තමයි අපි අකුසල් කියලා හඳුන්වන්නේ. ඒතර අකුසල මනෝභාවයන් ඇති වුනහම අපේ සිත නොසන්සුන් වෙනවා, වික්ෂිප්ත වෙනවා, කම්පණය වෙනවා, කැළඹෙනවා. අපට පහසු ගතිය නැති වෙලා එතකොට ඒවා බහුලව මතුවෙනකොට අපිට මේ අකුසලයයි කියලා හඳුනා ගන්නට පුළුවන්. හැබැයි සූක්ෂම වශයෙන් මතුවෙනකොට අපිට ඒවා ඉච්චර වැටහෙන්නේ නැහැ. මොකද දීර්ඝ කාලයක් අපි ඒවත් එක්ක ජීවත් වෙන නිසා. එතකොට කුසලයයි කියලා කියන්නේ සිත පිරිසිදු කරන, සිත ප්‍රභාමත් කරන, සිත ශක්තිමත් කරන, සිත දීප්තිමත් කරන, සිතේ ශක්තිය බලය වැඩි කරන, ඒ වගේම සහනය සුවය පහසුව ඇති කරන අනාගතයටත් ඒ මොහොතටත් සැප විපාක ඇති කරන. ඒ කියන්නේ කුසලය කුසල මනෝභාවයන් අපේ සිත් තුළ මතුවනහම ඒ මොහොතෙත් අපට ලොකු සහනයක් සුවයක් දැනෙනවා. ඒ වගේම අනාගතයේ කායික මානසික සුව සහන ඇති කරන්නට ඒවා සමත් වෙනවා. අන්න ඒ බඳු යහපත් මානසික තත්වයන් තමයි අපි කුසලයයි කියලා හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සෑම කුසලයක්ම ජනිත වෙන්නට මූලික කාරණා තුනක් තියෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. ඒවා මුල් කොටගෙන තමයි සියලුම කුසල මනෝභාවයන් ජනිත අකුසල් ජනිත වෙන්නටත් බලපාන මූලික காரணා තුනක් තියෙනවා. මොනවද ඒ? ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ඒවා තමයි සියලුම අකුසල් වලට මූලික එතකොට කුසල් වශයෙන් ජනිත වෙන හැම මානසික තත්වයක්ම අර කුසල මූලයන් නිසා ඇති වෙනවා. අකුසල් හැම මොහොතකම අකුසල මූලයන් නිසා ජනිත වෙනවා. එතකොට අකුසල සමාපත්තියයි කුසල සමාපත්තියයි කියලා කියන්නේ සමාපatti කියන වචනේ පාවිච්චි වෙනවා කරුණු දෙකකට එකක් තමයි මතුවීම සමාපatti කියනවා යමක් මතු වෙනවට අවදි වෙනවට එතකොට තවත් දෙවැනි අර්ථය තමයි සමවදිනවා කියන දැන් අපි අහලා තියෙනවානේ හැමෝම වගේ ධානයට සමවදිනවා කියලා. එතකොට ධානයට සමවදිනවා කියලා කියන්නේ ඒ කුසල් සිත් කුසල් අරමුණක සිත ඒකාග්‍ර කරලා ඒ ඒකාග්‍රතාවය තුල කුසල චෛතසිකයන් එකම මට්ටමේ පවත්වා ගන්නට බොහෝ වේලාවක් අපේ මනස පුහුණු කරලා තියෙනවා නම් අවශේෂයින් පිටස්තර මනෝභාවයක් එන්නේ නැතිව ඒ බඳු පිටස්තර මනෝභාවයකින් අපේ මනස කැළඹෙන්නේ නැතිව විකෘතියක් වෙන්නේ නැතිව කම්පනයක් ඇති වෙන්නේ නැතිව අපට පුළුවන්කම තියනවා අර එකම මානසික తত্ত্বය තුල බොහෝ වේලාවක් රැඳී සිටින්න. ඒකෙන් අදහස් කරන්නේ එකම සිතක් ක්‍රියාත්මක වෙනවා කියන එක නෙමෙයි. සිත ඇති වුණු සැනින් නැති වෙනවා. නැවත සිතක් ඇති වෙනවා. මේක වේගෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ හැම සිතක්ම එකම ස්වභාවයෙන් අර කුසල් අරමුණ ගනිමින් එකම මට්ටමේ මානසික ගුණාංග ඇතිව නැවත නැවත ජනිත වෙනකොට තමයි අපිට එක අරමුණේ බොහෝ වේලාවක් සිත රඳවාගෙන ඉන්න පුළුවන් කියන අත්දැකීම ලැබෙන්නේ. එතකොට ඒකටත් කියනවා සමාපatti කියලා. එතකොට දැන් අපිට එහෙම කරන්න පුළුවන් කුසල් අරමුණෙහිත් ඒ වගේම අකුසල් අරමුණු වලත් අපිට ඕන නම් බොහෝ වේලාවක් ඒ විදිහට සිත පවත්වා ගන්නට පුළුවන්. ඉතින් යම් කිසි දෙයකට අපිට තෘෂ්ණාවක් මතුනොත් කැමැත්තක් මතුනොත් අපට ඕන නම් පැය ගණන් ඒ ගැන හිත හිතා කල්පනා කර කර ඉන්න පුළුවන් ආයේ වෙනත් දෙයකට අවධානය යොමු නොවි. ඒ වගේම කෙනෙක් සමග අපිට තරහක් ඇති වුණොත් එහෙම ඒ පුද්ගලයා පිළිබඳව නොමනාපය අපිට ඕන තරම් වෙලා පවත්වාගෙන යන්නට පුළුවන් වෙනත් මනෝභාවයකට යන්නේ නැතුව. ඒ නිසා සමාපatti කියන ওই අර්ථ දෙකෙන්ම කුසල් හෝ අකුසල් අපේ සිත තුළ මතුවී එනවටත් කියනවා සමාපatti කියලා. ඒ මතුවී මතුණු කුසල කුසල මනෝභාවයන් තුල බොහෝ වේලාවක් රැඳී සිටිනවටත් කියනවා සමාපatti කියලා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා කාරණා පහක්. ඒ කාරණා පහ අවදි කරගන්නට පුළුවන් වුණොත් අකුසලයේ මතුවීම සහ අකුසලයට සමවැදීම අපිට බැහැර කරන්න පුළුවන්. හැබැයි ඒ කරුණු පහ අපේ මනසින් ගිලිහුණොත් එතනින් එහාට ඉතුරු වෙන්නේ මොකද්ද? අකුසල සමාපatti. ඒ කියන්නේ අකුසල් මතුවීම සහ අකුසලයට සමවැදී. මේ කරුණු පහ අපි ළඟ තියෙනවා නම් කුසලය මතු කරගෙන කුසලයට සමවදින්නට පුළුවන්. ඒ කරුණු පහ ගිලිහුණු ගමන්ම අකුසලයේ මතුවලා ඒ අකුසලයට සමවැදෙන්නට අපේ සිත පෙළඹෙනවා. දැන් අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණයක් තමයි දැන් අපි හැමෝම මම කියලා හිතාගෙන හිටියට මම මට මගේ මට ඕන හැටියට දේවල් වෙන්නට ඕන එහෙම හිතුවට අපට අත්දැකීම් වශයෙන් තියෙනවනේ අනිත් අය අපට ඕන හැටියට පවත්වනවා තියා අපේ මනසවත් අපට ඕන හැටියට පවත්ව ගන්නට බෑනේ. අපේ මනස, අපේ ඉරියව්, අපේ කය ඒවවත් අපට ඕන හැටියට පවත්වන්න බෑ. ඒ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අරුබුදේ අපට ඇති වෙන්නේ මම කියලා කෙනෙක් නැති නිසා. මම කෙනෙක් මම කියලා කෙනෙක් හිටියනම් අපට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් වෙනත් අය ගැන කතාව පැත්තකින් තියමුකෝ තමන්ගේ මනසේ අපි හිතනවා මම අද ඉඳලා තරහ ගන්නෙ නෑ. ඉතින් අපිට පුළුවන් ද එහෙම ඉන්න. මම අද ඉඳලා දේවල් වලට ඇලෙන්නේ නෑ. එහෙම හිතුවට අපේ මනස එතන පවත්වන්නට බෑ. කුමක් නිසාද පවත්වන්න බැරි? ඒ මට මෙහෙම කරගන්නට ඕන කියලා හිතුවට එහෙම කරන්න මම කියලා කෙනෙක් නෑ. දැන් අපි හිතනවා මේ ජීවිතේම කොහොම හරි සෝවාන් ඵලයටවත්පත් වෙන්නට ඕන මම කොහොම හරි. ඉතින් කවුද සෝවන් ඵලයටපත් වෙන්නේ? පත් වෙන කෙනෙක් නැහැ. ඉතින් එහෙමනම් කොහොමද මිනිස්සු නිවන් දකින්නේ? එතකොට ඒක කරන්න කෙනෙක් නැතිනම් ඒක වෙන්නේ අදාළ සාධක හරියට ගොඩ නැගෙනවා නම් ඒ සාධකත් එක්කලා තමයි ඒ ඵලය ගොඩ නැගෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අබෑටයක් පොළවට වැටිලා ඉර එළිය ජලය පස මිශ්‍ර වුණොත් එතන අඹ ගහක් හැදිලා අඹ ගෙඩි හැදෙනවා. ආයෙකට සත්වයක් පුද්ගලයෙක් ඉන්න ඕන නැහැ. ඊළඟට ඉර පායනකොට ඉරේලිය වැටෙනකොට ගස්වල මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. එතකොට ඒකට ආයේ සත්වයක් පුද්ගලයෙක් ඉන්න ඕනේ නැහැ. ඒක කරන්න මේ වෙනම කෙනෙක් ලෝක පාලකෙක් කොහෙවත් පැත්තක ඉඳලා මේක හසුරවන්න ඕන නැහැ. ඒ ශක්තියින්ගෙන් ලෝකයේ තුල යම් යම් දේවල් සිද්ධ වෙනවා. ඊළඟට අපි කාන්දම් කෑල්ලක් ගත්තන් පස්සේ ඒකේ තියෙනවානේ ඍණාග්‍රයක් සහ ධනාග්‍රයක්. එතකොට මේ ධන කියලා කියන්නේ දේවල් ග්‍රහණය කරගන්නට ඇද ගන්නට සමත් වෙන ලෝහ වර්ග. එතකොට අනිත් පැත්තෙන් ඒවා බහැරට වීසි කරන්නට, ඉවත් කරන්නට, තල්ලු කරන්නට සමත් වෙනවා. දැන් එතකොට මේ කාන්දමෙන් අර ලෝහ වර්ග ඇදලා ගන්නේ දැන් කාන්දම හිතනවාද මම මේකට කැමති මම මේ ලෝහ වර්ගයට කැමති ඒ නිසා තමයි මම මේක ලං කරගන්න ඕන නැත්තේ එහෙම එකක් කාන්දමට නැහැ. එහෙම එකක් හිතන්න කෙනෙකුත් නැහැ හිතන්න අවශ්‍යත් නැහැ. ඒ කාන්දමෙහි තියෙන ආකර්ෂණීය ගුණය. ඒ ආකර්ෂණීය ගුණය විසින් ඒ ආකර්ෂණයට සුදුසු දේවල් සම්බන්ධ වෙනකොට ඒව ළඟට ඇද ගන්නවා. දැන් ලී කෑල්ලක් තිබ්බයි කියලා කාන්දමෙන් ඇදලා ගන්නෙ නෑනේ. ගල් කැටයක් තිබ්බයි කියලා ඇදලා ගන්න. දැන් ලෝහ වලට වඩා වටිනවනේ මැණික් වර්ග. ඉතින් මැණික් තිබ්බට කාන්දමෙන් ඇදලා ගන්නෙ නෑ. ඇයි ඒ වටින නොවටින කතාව නෙමේ ඒයින් ආකර්ෂණය කරගන්නා දෙයක් ලං වුණොත් ඒක ඇදලා ගන්නවා. ඒකට ආය සත්වයක් පුද්ගලයෙක් ඉන්නට ඕනේ ඒක තමයි ඒ ශක්තියින් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට අර විකර්ෂණය වෙන පැත්තට ලෝහ වර්ග හසු වුණොත් ඒවා බැහැර කෙරෙනවා. ඒතර මම නම් මේකට කැමති නෑ මං අකමැති නිසා අයින් කරන්න ඕන කියලා එහෙම එකක් කාන්දමට නෑ. එතන එහෙම හිතන්න කෙනෙක්වත් එහෙම ක්‍රියාත්මක වෙන කෙනෙක්වත් නැහැ. ඒ ශක්තිය එහෙම තමයි වැඩ කරන්නේ. හැබැයි ගල් කැටයක් තිබ්බට කඩදාසියක් තිබ්බට කාන්දමෙන් ඒක තල්ලු කරන්නේ නැහැ. එහෙම තල්ලු කරන විදිහේ දෙයක් ලං වුණොත් තමයි ඒකෙන් බැහැර කරන්නේ. දැන් එතකොට මේ ලෝකයේ තුල මේ බඳු ශක්තියන් තියෙනවා. දැන් ගින්දරට මොනවා හරි ස්පර්ශ වුණොත් පිලිස්සෙනවා. එතකොට ඒක මේ මේක පුළුස්සන්න ඕන මේක දවන්න ඕන කියලා එහෙම මේ කවුරුවක් හිතලා කරනව නෙමෙයි. ඒක ගින්නෙහි ස්වභාවය. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන්ගෙන් ක්‍රියාත්මක වෙන දේවල් තියෙනවා. රූප ධර්ම කිව්වේ දැන් ඔය අපි මෙතෙක් වෙලා කතා කළේ ඒ රූප සමූහයන්. ඒවා තනි රූප නෙමෙයි දැන් පටවි ධාතු කියලා කියන හැම විටම තද බව ඇති කරන ස්වභාවය. අපි තද බව කියලා ගන්නවා. නමුත් ඒ තද බව ඇති කරන ක්‍රියාවලිය තමයි පඨවි කියලා කියන්නේ. ආපෝ කියලා කියන්නේ ඇලෙන බන්ධනය වෙන ඒකට ඒකරාශී කරන ඒ ඒ ක්‍රියාවලිය තමයි ආපෝ කියලා කියන්නේ. එතකොට තේජෝ කියලා කියන්නේ දවන උණුසුම් කරන පුලුස්සන ගතිය. ඒ ක්‍රියාවලිය. එතකොට වායෝ කියලා කියන්නේ පුම්බන තෙපුල් දෙන චලනය කරන ඒ ගතිය. එතකොට මෙන්න මේ විදිහට මේ රූප කොටාසවලත් ඒවාට ආවේනික වූ කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ඒවට ආවේනික වූ වැඩ වැඩක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා. එතකොට නාම ධර්ම වලටත් එහෙමයි. අපේ සිතට ඒ සිතෙන් කෙරෙන ක්‍රියාව මොකක්ද කියලා තීරණය කරන්නේ ඒ සිතේ දෙන ගුණාංග වලට අනුව. ගුණාංග යහපත් වුණොත් අර කුසල මූලයන්ගෙන් ගුණාංග මතු වුණොත් යහ ගුණ මතු වුණොත් ඒකෙන් ගොඩාක් යහපත් පැත්තට දේවල් මෙහෙවනවා. යහපත් ක්‍රියාවන් කෙරෙනවා. හැබැයි අර සිත කිලිටි කරන අයහපත් විදිහේ මනෝභාවයන් එහෙම නැත්නම් ගුණාංගයන් ඒ සිතේ පිහිටියොත් එතකොට ඉතින් සිත වැඩ කරන්නේ අනිත් පැත්තට තමයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් මම කිව්වත් ඔහු කිව්වත් මට ඕන විදිහට ඉන්න ඕන කියලා කිව්වා මට ඕන විදිහට දේවල් පවත්වන්න ඕන කියලා කිව්වත් තමන්ගේ නාම රූප ධර්මත් Taman කියලා හිතාගෙන ඉන්න මේ පංචස්කන්ධේ නාම රූප ධර්මත් අන්නය සම්බන්ධ නාම රූප ධර්මත් එහෙම තමයි ක්‍රියාත්මක ඒ නිසා තමයි මට ඕන විදිහට හසුරවන්න ඕන කියලා හිතුවට අනුන්තියා තමන්වත් තමන්ට හසුරව ගන්නට බැරි. ඉතින් මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් තමයි දැන් මේ යථාර්ථය තේරුම් ගත්තාම ආයෙනම් මොකක්වත් අපිට දේවල් කරන්න බෑනේ කියලා අතහැරලා දාන එක නෙමෙයි. ඊට පස්සේ අපි තේරුම් ගන්නට ඕනේ කවර ගුණයෙන්ද ඒ දේ ඒ විදිහෙන් කරන්න පුළුවන්. දැන් අපිට නිවන් දකින්න ඕන නම් ඒ නිවන දිශාවට අපේ මනස මෙහෙවන්නේ. ලෝකේ යථාර්ථය දකින තැනට අපේ මනස අවදි කරන්නේ කවර ගුණාංග වලින්ද? අන්නේ ගුණාංග අවදි කරගන්න ඒ ගුණාංග වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න අපේ මනස නිවන පැත්තට යොමු වෙනවා. ඒ බඳු ගුණාංග පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට ඒව හඳුන්වනවා මොනවා කියලාද? ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන්ට නායකත්වය දෙන්න, ප්‍රමුඛත්වය ගන්න. දැන් ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ මේ ඉන්ද්‍රිය ධර්ම මනසේ මතු වුණොත් අවශේෂ චිත්තචෛසික ධර්මයන් ඊට අනුරූපව හසුරවන්නට පුළුවන්. ඒ දිශාවට මෙහෙවන්නට පුළුවන්. ඒ නිසා ඒව හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම අන්න ඒ වගේ කාරණා පහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අකුසල සමාපatti සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒ කරුණු පහ හඳුන්වන්නේ සේක බල කියලා. සේක කියලා කියන්නේ ශෛක්ෂය ශෛක්ෂය කියලා කියන්නේ හික්මන තැනැත්තා කුමක් සඳහාද නිර්වාණ අවබෝධය සඳහා කෙලස් ප්‍රහාණය කිරීම සඳහා භව ගමන නිම කිරීම සඳහා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කිරීම සඳහා හික්මෙන තැනැත්තා. කවුද හික්මෙන තැනැත්තා කියලා හඳුන්වන්නේ? සෝවාන් මාර්ගඥාණයට පැමිණි තැනැත්තාගේ පටන් අරහත් මාර්ගඥාණය සාක්ෂාත් කරන අවස්ථාව දක්වා ඔය අතරතුර ඉන්න පිරිස තමයි ශෛක්ෂ කියලා හඳුන්වන්නේ. අරහත්ත්වයට පැමුණුනාට පස්සේ උන්වහන්සේ හඳුන්වනවා අසෛක්ෂ. ඒ කියන්නේ දැන් උන්වහන්සේ ඒ හික්මන කෙනෙක් නෙමෙයි. ඇයි? නොහික්මෙන කෙනෙක්ද? නෑ හික්මිලා ඉවරයි. දැන් ආයේ තවදුරටත් උන්වහන්සේට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නෑ. අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරන්නට භව ගමන නිම කරන්නට ලෝකේ යථාර්ථය දකින්න උන්වහන්සේට තවදුරටත් කළ යුතු කිසිවක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේ හඳුන්වන අශෛක්ෂකය. එතකොට පුතඥය, ඒ කියන්නේ තාම සෝවාන් ඵලයේ සෝවාන් මාර්ගඥානය අවදි කරගෙනත් නැහැ. ඒතනත්තා කවුද? ඒතනත්තා තාම මේ කටයුත්ත නිම කරලා තියා ආරම්භ කරලත් නැහැ. ඒ නිසා ප්‍රත්‍යඥයා හඳුන්වන්නේ නේව සේක නාසේක. ඒ කියන්නේ ශෛක්ෂත් නෙමෙයි අශෛක්ෂත් නෙමෙයි. පුහුණුව ඉවර වෙලත් නැහැ හැබැයි පුහුණුව පටන් අරගෙනත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරාට පස්සේ එතනත්තා සෝතාපන්න සෝතාපන්න කියලා කියන්නේ නිවන වෙත ඇදගෙන යන ගසාගෙන යන සැඩපහරට ඒතනත්තා මුසු වුණා. සැඩපහර කියලා කියන්නේ තදින් යමක් ගසාගෙන යන්නට පුළුවන් ජලකඳ. ජල රැල්ල වේගවත්ව ගලාගෙන යන. එතකොට ඒ ජල කඳට හසු වුණාට පස්සේ ඒක අනිවාර්යෙන් ඒ ජල කඳත් එක්කලා ගසාගෙන යනවා. ඒක තමයි සඩපහරේ ස්වභාවය. එතකොට නිවන දිසාවට අපිට යන්න ඕන නම් අර සැඩපහරට අපි මුසු වුණොත් තමයි නොනවතීම අපි නිවන පැත්තට යන්නේ. එතකොට ආයේ නවතින්නේ නැහැ. හැබැයි සැඩපහරට අසු නොවන තාක්කල් නවතින්න පුළුවන්, රැඳෙන්න පුළුවන්, ගමන අඩාල වෙන්නට පුළුවන්. එහෙම වෙනස්කම් වෙන්නට පුළුවන්. හැබැයි සැඩපහරට එකතු වුණොත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරගත්තු කෙනා අර සැඩපහරට යොමු වුණු කෙනෙක්. ඒ සැඩපහරට යොමු වෙච්ච නිසා ඒ තනත්තා නැවත මේ සසර ගමනේ නවතින්නේ නැහැ. කොහොමවත් ඒ තනත්තාගේ ගමන අඩාල වෙන්නේ නැහැ. කොච්චර ප්‍රමාද වුණත් භව හතක් ඇතුළත ඒ තනත්තා ඒ ගමන නිමා කරන්නට සුදුසුකම් සම්පාදනය කරනවා. එතකොට අන්න ඒ සෝවාන් මාර්ගඥානේ සාක්ෂාත් කරපු අනිවාර්යෙන් අරහත්ත්වයට පැමිණීම සඳහා ගමන ආරම්භ කරපු ඒ සඳහා හික්මෙන කෙනෙක් ළඟ තියෙන බල පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා සේක බල කියලා. ඒ කියන්නේ නිවන සඳහා හික්මෙන කෙනෙක් සතු ඇති බල. ඒවා බල හැටියට හඳුන්වන්නේ ඇයි නිවනට ප්‍රතිවිරුද්ධ ධර්ම අහෝසි කරන්න, මැඩපවත්වන්න, දුරු කරන්නට සමත් වෙනවා. දැන් අර ඉන්ද්‍රිය ධර්ම පහමත් බල ධර්ම හැටියට හඳුන්වනවා. ඒවත් බල ධර්ම නමින් තමයි හඳින්නේ. ඒ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. ඒ කරුණු ටිකෙන්ම මෙතන පොඩි වෙනසක් කරලා දක්වලා තියෙනවා මේ සීක බලවලදී මොනවද? සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. දැන් ඒවා මේ ශෛක්ෂයා තුළ ඇතිවෙන විශේෂ බල ඇයිද බල කියලා කියන්නේ ඒවට ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්වන්නට දුරු කරන්නට අහෝසි කරන්නට සමත් එතකොට යම්කිසි කෙනෙකුගේ සද්ධාව මනසේ අවදි වුණොත් දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අස්සද්ධියම් පරිඋත්ථාය තිට්ඨති යම් මොහතක අපේ මනසේ සද්ධාව අතුරුදහන් වුණොත් එකල්හි අශ්‍රද්ධාව මතුවලා එනවා අශ්‍රද්ධාව මතු වුණොත් අත අකුසලස්ස සමාපatti හෝති එකල්හි අකුසලයට සමවැදීම සිද්ධ හැබැයි යම් කෙනෙකුගේ මනසෙහි අර සද්ධාව අවදි වෙලා තියෙනවා නම් ඒ තාක්කල් නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හොති. එතෙක් අකුසලයට සමවදින්නේ නැහැ. අකුසලයක් මතු වෙන්නේ නැහැ. කුමක් නිසාද? සද්ධා පච්චුපට්ඨිතා හොති. ඒ තනත්තාගේ චිත්තසංතානයේ සද්ධාව මතු වෙලා තියෙනවා. සද්ධාව අවදි වෙලා තියෙනවා. දැන් පින්නතුනේ මෙතන අපි තේරුම් ගන්නට ඕන වැදගත්ම කාරණයක් තමයි දැන් බෞද්ධයෝ හැටියට අපි තුල සද්ධාව තියෙනවා. මොකද්ද සද්ධාව කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන්ම සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය පිළිගන්නා බව. කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වුණා. උන්වහන්සේ මේ ලෝකේ යථාර්ථය අවබෝධ කළා. එතකොට උන්වහන්සේගේ ඒ අවබෝධය පිළිබඳව අපට විශ්වාසයක් තියෙනවා නම් විතරයි උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ධර්ම මාර්ගය අපි පිළිගන්නේ. ඒ ගැන පිළිගැනීමක් ඇති වුණොත් විතරයි අපි මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට පෙළඹෙන්නේ. අපිට ඒක දේශනා කරපු කියපු කෙනා ගැනවත් විශ්වාසයක් නැත්නම් අපි ඒ දෙන උපදේශය පිළිපදින්න යන්නේ එතකොට රත්නත්‍රය පිළිබඳව අපට විශ්වසනීයත්වයේ ගොඩ නැගෙන්නේ කුමක් නිසාද බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගැනීමම. තථාගතයන් වහන්සේ ලෝකේ යථාර්ථය නිවැරදිව අවබෝධ කළා කියන කාරණය අපට ඒ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන්න ඒක තමයි සද්ධා. ඒකෙන් තමයි ධර්ම ගැන සංඝ ගැන සද්ධාව ජනිත හැබැයි මේ සද්ධාව දෙයාකාරයි අමූලිකා සද්ධා සහ ආකාරවතී සද්ධා. අමූලිකා සද්ධා කියලා කියන්නේ මූලයක් නැති, පදනමක් නැති, හේතුවක් නැති, කාරණයක් නැතිව විශ්වාස කරන. එතකොට එතන තියෙන්නේ භක්තිය. ඒක එච්චර ස්ථාවර නැහැ. බොහොම ඉක්මනට වෙනස් වෙනවා. ඒ පහදිනවා වගේම තමයි කලකිරේ. ඒ ඒකනේ අර සමාජයේ කියන්නේ කසෝඩ බෝතලේ කැඩුවා වගේ කියන්නේ. එතකොට වේගෙන් බොහොම ප්‍රසාදයටපත් වෙලා දේවල් කරන්න පටන් ගන්නවා. හැබැයි පොඩි වෙලාවකින් ඉවරයි. අර ආකාරවතී සද්ධාව එහෙම නෙමෙයි. ඒක ක්‍රමානුකූලව, පදනමක් ඇතුව, හේතුවක් ඇතුව කරුණු සහිතව තමයි ඒ තැනත්තා දේවල් පිළිගන්නේ. එතකොට එතනට මූලික වෙන්නේ ප්‍රඥාව. දර ප්‍රඥාව මූලික වෙලා කරුණු හරියට සොයලා බලලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව උන්වහන්සේ බුදු වුණා කියන්නේ මොකද්ද? මොකද්ද එතනදී සිද්ධ වෙන්නේ? කොහොමද කෙලස් නසන්නේ? කොහොමද මේ සියල්ල පිළිබඳව යථාබෝධයක් කෙනෙකුට ඇති වෙන්නේ? ඒ ඒ තැනට මනස අවදි කරන්නේ කොහොමද? මේවා පිළිබඳව අපි දීර්ඝ කාලයක් සොයනකොට විමසනකොට ප්‍රඥාව අවදි කරනකොට අපිට වඩාත් ශක්තිමත්ව බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වසනීයත්වයේ ගොඩනැගෙනවා ඥාන සංප්‍රයුක්තව. ඒක තමයි ආකාරවති සද්ධාය. ඉතින් ඇත්තටම අපිට බුද්ධ වන්දනා කිරීමෙන් මල් පහන් පූජා කිරීමෙන් සද්ධාාවක් මතුවෙනවා. දානි පූජා කිරීමෙන් සද්ධාාවක් මතුවෙනවා. ඒක මූලික සද්ධාව. ඊට පස්සේ අපිට ඒ සද්ධාවේ තව ඉදිරි පියවරකට අපිට යන්න පුළුවන් යම් ප්‍රමාණයකට බුද්ධානුස්සති භාවනාව කරන්න පුළුවන්. බුද්ධානුස්සති භාවනාව දියුණු කරන්න දියුණු කරන්න අපිට බුදු ගුණේ පිළිබඳව සිතන්න සිතන්න කල්පනා කරන්න කල්පනා කරන්න අපිට අපේ මනසේ අර බුද්ධ පූජා තියෙනකොට වඩා ඊට එහාට ගියපු අපේ මල් පහන් පූජා කරනකොට බුදුන් වඳිනකොට අපේ මනස ඇති වෙනවට වඩා ගැඹුරු සද්ධාාවක් අපේ සිත් තුළ ජනිත කරගන්න පුළුවන් බුදු ගුණය ගැන සිහි කරනකොට ඊටත් වඩා සද්ධාාවක් අපට අවදි කරගන්න පුළුවන් හරියට විදර්ශනා භාවනාව කරනවා විදර්ශනා භාවනාව කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ යතහ ස්වභාවය. යතහ ස්වභාවය මොකද යතහ ස්වභාවය කියන්නේ? හේතුඵල වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් ඒවාහි ප්‍රකට වෙන ආකාරය. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් අපි කොහොමද දුක දුකට හේතුව ඒ නිදහස් වීමේ සඳහා මඟ පුහුණු කරන්නේ. එතකොට මෙබඳු කරුණු පිළිබඳව අපේ මනස අවදි වෙන්න අවදි වෙන්න ඒ තනත්තාගේ ප්‍රඥාව අවදි වෙනවා ඒ ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න එතනත්තා ධහම දකිනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් එතනත්තා තමයි බුදුරජාණන් වහන්සේ ගැන හරියටම දැනගන්න කෙනා. ඒ නිසා විදර්ශනා ප්‍රඥාවෙන් තමයි සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන්නේ. සෝවාන් වුණාට පස්සේ නැවත වෙනස් නොවන සද්ධාවක්, අචල සද්ධාවක්. එතනත්තා තුල පිහිටි එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් සද්ධාව පුහුණු කරගත්තොත් ඒ සද්ධාව අවදි කරගත්තොත් එතන හැම විටම කුසල සමාපත්තිය. ඇයි සද්ධාව කියලා කියන්නේ කුසල චෛතසිකය. අපේ මනස සුවපත් කරන, පැහැපත් කරන, දීප්තිමත් කරන, සැහැල්ලු කරන, සැප විපාක ඇති කරන ඒ බඳු මනෝභාවයක් තමයි සද්ධාව කියලා. ඒ නිසා යම් තැනක සද්ධාව අවදි වුණා නම් ඒ සද්ධාව අවදි වුණු තැන අකුසලයට ඉඩක් නැහැ. අකුසල සමාපත්තියට ඉඩක් නැහැ. එතන කුසලයයි පවතින. හැබැයි යම් මොහතක සද්ධාව අතුරුදහන් වුණොත් එතෙන්දි අශ්‍රද්ධාව මොකද අශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාස නොකරන ගතිය. සැක කරන ගතිය. ඒ ඒ පැත්තට මේ පැත්තට වැනෙන ගතිය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අවබෝධය නිවැරදිද? උන්වහන්සේ දෙසූ දහම නිවැරදිද? ඇත්තට මේක පිළිපැද්දයි කියලා යහපතක් වෙනවද? දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් නෑ අපිට නම් එහෙම සැක සංකා ඇති වෙන්නේ නෑ කියලා. නමුත් ඊටාම සූක්ෂම අපේ සිත් සතන් තුළ ඒ බඳු සැක සංකා මතුවෙන අවස්ථා තියෙනවා. දැන් බෞද්ධයෝ අතරම කතා කරලා බැලුවොත් එහෙම සමහරු කියනවා හාමුදුරනේ ඉතින් අපි මෙච්චර හොඳ දේවල් කරනවා ඒත් අපිට මෙහෙම වෙනවනේ. අර නරක කරන අපරාධ කරන මිනිසුන්ට එහෙම මොකුත් ප්‍රශ්නයක්. දැන් මේ මොකද්ද කියන්නේ? දැන් මේ හේතුඵල ධර්මයේ කර්මයේ කර්ම විපාකයේ පිළිබඳව ඇති වෙන සැකය. ධර්මයේ පිළිබඳව ඇති වෙන සැකය. ඊළඟට බෞද්ධ අතර මාකල්පයක් තියෙනවා හොඳින් ඉන්න අයට වැඩි කලක් ජීවත් වෙන්න බෑ. ඒ හොඳට ඉන්නවා නම් ඒ මනුස්සයා ඉක්මනින් මැරෙනවා. එහෙම ආකල්ප. ඉතින් හොඳින් ඉන්නකොට ඉක්මනින් මැරෙනවා නම් ඒ ඒ පුද්ගලයා අකාලේ මැරෙන්න යම්කිසි හේතුවක් තියෙන්නට පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි අපි ඒක වරද්දලා වටහා ගන්නවා. මේ හොඳින් ඉන්න කෙනා තමයි මැරෙන්නේ. අර නරක කර කර අපරාධ කර කර ඉන්න මිනිස්සු ඕන තරම් කාලයක් ලෝකේ ජීවත් වෙනවා. අන්න ඒ වගේ වැරදි අදහස්, වැරදි ආකල්ප, වැරදි දෘෂ්ටි අපේ සිත්වල கிඳා බහින්නේ. එයි අර ධර්මයේ පිළිබඳව තවම අපට පැහැදිලි ස්ථාවර විශ්වාසයක් ගොඩ නැගිලා නැහැ විදර්ශනා ප්‍රඥාවෙන් අවදි ඉතින් එතකන් අපේ මනසේ අර අශ්‍රද්ධාව මතුවෙන්නට පුළුවන්. සද්ධාව යට යන්න පුළුවන්. ඒ සද්ධාව යට ගිහිලා අශ්‍රද්ධාව මතුවෙන හැම මොහොතකම අකුසල සමාපත්තියයි ඇති. ඒ කියන්නේ අකුසල සමාපත්තියේ එක්ක අකුසලයේ මතුවෙනවා එක්ක අකුසලයට සමවදී. ඊළඟට දෙවැනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිරි. හිරි කියලා කියන්නේ මොකද්ද? අපි සිංහලෙන් කියනවා ලැජ්ජා. හිරියොත්ප්ප දෙකම අපිට එකට ගත්තාම ලේසි පැහැදිලි කරන්න. හිරියොත්ප්ප කියන දෙක සිංහලෙන් හඳුනන ලැජ්ජා බය කියලා. හැබැයි සිංහලෙන් ලැජ්ජා බය කියනකොට අපි සමහර වෙලාවට වෙනස් අදහසකුත් ගන්නවා. ඒ කියන්නේ දැන් ගොඩාක් දෙනා ලැජ්ජා බය කියලා කියන්නේ වැරද්දක් කරලා අකුසලයක් කරලා ඒක එළි වෙනවට ලැජ්ජයි. ඒක අහු වෙනකොට බයයි. ඒකට තමයි ගොඩක් දෙනා ලැජ්ජ බය කියලා. ඒක ලැජ්ජ බය නෙමෙයි. එතන තියෙන සූක්ෂම ද්වේෂය. ලැජ්ජ බය කියලා කියන්නේ හිරියොත්ප්ප කියන්නේ පාපය කරන්නට ලැජ්ජ වෙන ගතිය. පාපය කරන්නට බය වෙන ගතිය. කරලා ඉවරලා ඒක එළි වෙනවට අහු වෙනවට නෙමෙයි. එතන තියෙන්නේ හැබැයි ලැජ්ජා බය ලැජ්ජ බය කියලා කියන්නේ ಗುಣ ධර්ම දෙකක්. දැන් අර තමන් කරපු වැරද්ද හෙලි වෙනවට තියෙන අකමැත්ත කියලා කියන්නේ වංචනික ගතිය. ඒක ඒකට ධර්මයේ කියන වචනේ තමයි මායා. මායා කියලා කියන්නේ තියෙන දුර්වලකම හෙලි කරන්න කැමති ඒක හංගනවා. මායාව. එතකොට තමන්ගේ වරද හෙලි වුණොත් තමන්ට දඬුවම් විඳින්න වෙයි. ප්‍රශ්නයක් මතුවේ. ඒකට තැති ගන්නවා. එතකොට වැරද්ද කරනකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ. වැරද්ද හෙලි වෙයි කියලා තමයි බය වෙන්නේ. එතන තියෙන්නේ වරද සංගවන ගතිය. ඉතින් ඊළඟට තව සමහරලාට ලැජ්ජාව කියලා කියනවා ಗುಣධම් වඩන්න ඉදිරිපත් වෙන්න ලැජ්ජයි. Taman ಗುಣධම් වඩන කෙනෙක් කියලා අනිත් අය දැනගන්නවට ලැජ්ජයි. අනිත් අය ඉදිරියේ ගිහිල්ලා කතා බහ කරන්න ලැජ්ජයි. එතකොට තමන් දුප්පත් කියලා අනිත් අය දැනගනී කියලා ලැජ්ජයි. එතකොට ඒ ඇති වෙන්නේ මොනවද? හීනමාන. අනිත් අයට අනිත් අයත් එක්කලා සංසන්දනය කරලා Tamanට ඉච්චර ශක්තිය නැහැ කියලා හීනමානයක් ඇති. එතකොට හීනමානය කියන්නේ දුර්ගුණය. ඒක ගුණයක් නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන ලැජ්ජා බය කියන වචන දෙකෙන් හඳුන්වන්නේ මොනවද? හිරි ඔත්තප්ප නැමැති උසස් ගුණ ධර්ම දෙක. හිරි කියලා කියන්නේ වැරදි කරන්නට හැකිලෙන ගතිය. ඒ කියන්නේ වැරද්ද හමුවේ හැකිලෙනවා. යහපත හමුවේ හැකිලෙන්නේ නැහැ. හොඳ දේ හමුවේ හැකිලෙන්නේ නැහැ. ගුණය හමුවේ ධර්මය හමුවේ එතනදී හැකිලෙන්නේ නැහැ. හැබැයි වරද වරදක් කියලා දකිනකොට එතනදී මනස හැකිලෙනවා. ඊළාට ඔත්තප්ප කියලා කියන්නේ වරද හමුවේදී මනස පසුබානවා. ඒකට ඒ ඒ වැරද්ද කරන්නේ අපරාධය කරන්නේ අකුසලයේ කරන්න තරම් ධෛර්යයක් එන්නේ නැහැ. ඒක තමයි ඔත්තප්ප කියලා. එතකොට මේ හිරියොත්ප්ප කියන ගුණ ධර්ම දෙක Tamange මනසේ මතු වුණොත් එතෙන් පටන් ඒ තරත්තාගේ මනසේ අකුසලයක් මතු වෙන්නට ඉඩක් නැහැ. යම් මොහොතක හිරියොත්ප්ප දෙක Tamange සිතින් බැහැර වුණා නම් අත අකුසලස්ස සමාපatti හොති. එකල්හි අකුසලයට තමවදී. හිරියොත්ප්ප දෙක දුරු වෙච්ච ගමන් අහිරික අනොත්ප්ප දෙකයි මතුවෙන්නේ. අහිරික කියලා කිව්වේ පාපයට ලැජ්ජා නොවන ගතිය. අනුත්ප්ප කියලා කිව්වේ පාපයට බය නැති ගතිය. දැන් සමාජයේ එන්න එන්න මේ මේ දෙක තමයි මතුවෙමින් පවතින්නේ. ඒ කියන්නේ පාපයට ලැජ්ජ වෙන බය වෙන ගතිය වෙනුවට දැන් පාපයට ලැජ්ජ නැති බය නැති ගතිය. දැන් බුදුරජාණන් වහන්සේ චක්කවති සීහනාද සූත්‍රය දේශනා කරනවා මහණෙනි දැන් මේ මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ දේශනාව කරන්නේ. එතකොට මහණෙනි වර්තමානයේ, ඒ කියන්නේ එදා එදා කාලේ මව්පියන්ට සැලකීම යම්තා පූජනීය වෙනවද අනාගතේ කාලයක් එනවා මව්පියන්ට නොසැලකීම පූජනීයත්වෙන් සැලක. මව්පියන්ට නොසලකා හරලා දොට්ට දානවා නම් අන්නේ දරුවා තමයි නිකන් හොඳ හයිය ඇති දරුවා. ඒ වගේ අදහස් ඇති කාලයක් ඉදිරියට එනවා. එතකොට ගුරුවරයාට ගරු කරන එක යම්තාක් පූජනීය වෙනවද ගුරුවරුන්ට නිග්‍රහ කිරීම එතරම්ම විශේෂ කොට සමාජයේ ඇගීමට ලක් වෙනවා. දැන් මේ අද ටිකෙන් ටික එතනට තමයි එන්නේ. දැන් වර්තමානයේ අපිට පේනවා ගුණවතුන්ට ප්‍රසිද්ධියෙන් නිග්‍රහ කරන්න පුළුවන් නම් සිල්වතුන්ට ඒ වගේම අන් අය කරන යහපත් දේ දැන දැන ප්‍රසිද්ධියේ ඒවා විවේචනය කරන්න පුළුවන්. රටේ ප්‍රධානීන්ට අභියෝග කරන්න පුළුවන් නම් නීතිය නොසලකා හරින්න පුළුවන් නම් එතකොට ආ ඒ අය තමයි නිකන් හොඳ දක්ෂ. ඒගොල්ලෝ තමයි ශක්තිමත් අය. ඒගොල්ලෝ තමයි නිර්භීත. ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ කෙලින් කතා කරන්නේ, කෙලින් වැඩ කරන්නේ. අන්න ඒ ඍජු බව හැටියට ඉදා ගන්න අර නැහැදිච්චක. ඒ කිසි සංයමයක් දමනයක් නැතිකම. දැන් සමහරු කියන්නේ මට නම් වැරද්දක් දැක්කන් පස්සේ ඒක නොකිය ඉන්න බෑ කට කෑවත් කියන්න ඕන ඒ මොනවා වුණත් මම නම් වැරද්ද දැක්කන් පස්සේ ඒක කියනවා එතකොට ඇත්ත කියන්නට ඕන ඇත්ත කියන්න ඕන යහපතක් වෙනවනම් යහපතක් වෙන්නේ නැත්තම් මොකටද ඒක කියන්නේ ඒ තියෙන්නේ Tamanට පාලනයක් නැතිකම ඒක තමයි නැහැදිච්චකම කියලා එතකොට හිරියොත්ප්ප කියලා කියන්නේ අන්නේ දුර්වල මානසික තත්වයෙන් සිත මුදවා ගන්නට අයහපත වරද අකුසලය නොකල යුත්ත ඉදිරියේදී අපේ මනස හැකිලෙන ඒන් පසුබාන ගතිය ඇති වුනොත් තමයි අපට අකුසලයෙන් නිදහස් වෙන්නට පුළුවන්නේ කුසලය අවදි කරන්න පුළුවන් ඒ නිසා හිරියොත්ප්ප දෙක සේක බල ධර්ම දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට විරිය වීරය කියලා කියන්නේ මොකද්ද? වීරය කුසල අකුසල් දෙකේම යෙදෙනවා. කුසල් සිතෙත් වීරය යෙදෙනවා අකුසල් සිත. අකුසල් කරනකොට ඒ අකුසලයට වීරය සහාය වෙනවා. කුසලය කරනකොට ඒ කුසලයට වීරය සහාය වෙනවා. එනිසා අපට ඇති වෙන හැම වීරයක්ම කුසල වීරය නෙමෙයි. හොරකම් කරන්නට උත්සාහ කරන මනුස්සයටත් වීරය තියෙනවා. සතුන් මරන කෙනාට වීරය තියෙනවා. එහෙනම් මෙතන සේක බලයක් හැටියට කියන්නේ කුසල වීර්ය. කුසල වීර්ය හඳුනා ගන්නට කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොනවද? නූපන්න අකුසල් නූපදවන්නට සමත් වෙන්නට ඕන. උපන්න අකුසල් දුරු කරන්නට සමත් වෙන්නට ඕන. නූපන් කුසල් උපදවන්නට සමත් වෙන්නට ඕන. උපන් කුසල් වැඩි දියුණු කරන්නට සමත් වෙන්නට ඕන. ඉතින් ඔය කරුණු හතරම අපට ඕනනම් කාරණා දෙකකට ගොනු කළොත් අකුසලය දුරු කරන්නට කුසලය මතු කරන්නට යම්තා කායික මානසික කැපකිරීමක් කරන්න පුළුවන් නම් ප්‍රයත්නයක් දරන්නට පුළුවන් නම් ඒක තමයි කුසල වීරයයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ කුසල වීරයේදී අකුසල් දුරු කරනවා. ඒ කියන්නේ දැනටමත් වෙලා තියෙන අකුසලයක් දුරු කරනවා. ඒ අකුසලය දුරු කරලා කුසලයේ සිත පිහිටුවා ගත්තාම නැවත නැවත මනසේ අකුසල් මතුවෙන්නට තියෙන ඉඩ ඇහිරී යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව විරියං පච්චුපට්ඨිතං හෝති. මහණෙනි යම් කෙනෙකුගේ මනසේ කුසල වීරය අවදි වුණොත් එතනින් එහාට අකුසලයට ඒ මනසේ ඉඩක් නැහැ. නමුත් යම් මොහොතක යතෝචකෝ ආවසෝ විරියං අන්තරහිතං හෝති කෝසජ්ජම් පරිඋත්ථාය තිට්ඨති වීරය ගිලිහුණොත් ඒ කියන්නේ කුසලය සම්බන්ධව තියෙන වීරය ගිලිහුණොත් කුසීත බව මතුවෙනවා කායික මානසික උදාසීන බව කුසලයට මැලි වෙන ගතිය හැකිලෙන ගතිය එහෙම ඇති වුණොත් අතා කුසලස්ස සමාපatti හොට ඊට පස්සේ අන්න අර ලෝභ ද්වේෂ මෝහ වලින් මෙහෙවන අර දුර්වල අකුසල් මනෝභාවයන් ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොකද සිතේ ආරක්ෂකයා එතකොට ගිලිහිලා. චිත්තාරක්ෂකයා. සේක බලය අපි හික්මෙන්නට අවශ්‍ය කරන ශක්තිය අපි ළඟ නැතුව ගිහිල්ලා. එතකොට අපේ සංවරය එතනින් ගිලිහෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි පඤ්ඤා. අපි මාත්‍රිකා කළේ විශේෂයෙන් අද අපේ මාත්‍රිකාව උනේ මේ දරුවන් සම්බන්ධව කාරණාවලදී දැඩිව අල්ලා ගැනීම නිසා විවිධ අවස්ථාවල මානසික පීඩා ඇති වෙනවා සිත් ඇවුල් ඇති වෙනවා එතකොට ඒ தത്വෙදී නිරන්තරයෙන් අකුසල සමාපත්තිය තමයි මතුවේ එතකොට එතනින් සිත නිදහස් කරගෙන කුසල සමාපත්තියට අවතීර්ණ වෙන්නේ කොහොමද ඉතින් ඒ සඳහා අපට ගාහක්ම වැදගත් වෙන්නේ මේ පස්වෙනි කාරණය කොමක්ද ප්‍රඥාව ඒ කියන්නේ සද්ධාවාදී වැදගත් නොවෙනවා කියන එක නෙමෙයි. අපිට දැන් මේ මේ අපි කතා කරන්න යන කාරණේදී සද්ධාවටත් වඩා හිරියොත්ප්පයටත් වඩා අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ වීරය සහ ප්‍රඥාව. එතකොට මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? හොඳ නරක කල යුත්ත නොකල යුත්ත කුසලය අකුසලය යහපත අයහපත තේරුම් ගන්නට පුළුවන් හැකියාව. දැන් තමන්ගේ මනසේ යම්කිසි පශ්චාත්තාවපයක් මතුවෙනවා නම් ඒක කුසලයක්ද අකුසලයක්ද? ඒක අකුසලයි. පසුතැවෙනවා කියන්නේ ද්වේෂ මූලය. ද්වේෂ මූලයෙන්නේ ආරම්භ වෙන්නේ. අපි ඒකයි මුලින් කිව්වේ දැන් අකුසල් වලට ඕනම අකුසලයක් සඳහා මූලික වෙන මූලයන් තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. ඒතර පසුතැවීම කියන්නේ ද්වේෂ මූලයෙන්, පටිඝ මූලයෙන්. ඒ කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. දැන් දුක, ශෝකය, හැඬීම, වැළපීම, එපා වීම, අප්පිරියාව, ප්‍රතික්ෂේප කිරීම, කෝපය, වෛරය ඔය හැම වචනකින්ම හඳුන්වන්නේ ඒ වගේම පසුතැවීම කියලා හඳුන්වන්නේ ඒ සියල්ලම එකම ගොඩකට වැටෙන්නේ නම් වශයෙන් සහ අවස්ථා වශයෙන් පුංචි පුංචි වෙනස්කම් තියෙන්නට පුළුවන් මනෝභාවයන් හැටියට ඒ තැන් තැන්වල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. හැබැයි ඔක්කොම එකම මූලය. මොකද්ද මූලය? අරමුණෙහි ගැටෙන ගතිය. ඉතින් දැන් අපට තේරෙනවා අපේ මනසේ පසුතැවීමක් ඇති වෙනකොට ඒක සුදුසු නැහැ කියලා. දරුවා පිළිබඳව දැඩි තෘෂ්ණාවක් ඇති වෙනකොට දැඩි බැඳීමක් ඇති වෙනකොට ඒක අපි තෘෂ්ණාව කියලා වචනයකට එච්චර ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දරුවා පිළිබඳව සෙනෙහසක් ආදරය මමත්වයක්. ඉතින් ඔය මොන වචනෙන් කිව්වත් එතන තියෙන්නේ අර ලෝභ මූලය තමයි. අර द्वේෂය දැන් द्वේෂය, කෝපය, හැඬීම, වැළපීම, අප්පිරියාව එපා මොන වචනෙන් කිව්වත් එකම මූලයෙන් මතුවෙන. ඒ වගේ තමයි ඇලීම, බැඳීම, ආදරය, සෙනෙහස, බලාපොරොත්තුව, අපේක්ෂාව, ඕනෑකම, කැමැත්ත, රුචිකත්වය, තණ්හාව, කෑදරකම මේ විවිධ වචන වලින් කිව්වත් එකම මූලය. මොකද්ද මූලය? ලෝභ මූලය. ලෝභ මූලය. එතකොට දැන් අපට තේරෙනවා මේ ලෝභ මූලය නිසා අර ද්වේෂ මූලයෙන් අකුසල් මතුවෙනවා. ඒ කියන්නේ දැන් ඇලීම නිසා තමයි අපට ගැටීම එන්නේ. අර දැඩිව අපේක්ෂා කරගෙන හිටිය නිසා තමයි අපට පසුතැවීම ඇති වෙන්නේ. දැන් අපිට මේක තේරෙනවා. තේරුණා වුණාට අපිට වෙනස් කරගන්න බෑ. ඇයිද? ඒකට අවශ්‍ය වීරිය අවදි කරගෙන නැහැ. ඒ වගේම අවශ්‍ය තරම් ප්‍රඥාව අවදි කරගෙන නැහැ. නමුත් දැන් අපි හිතනවා දරුවා මට ඕන හැටියට වැඩ කරන්න ඕන. ඉතින් දරුවා Tamanට ඕන හැටියට වැඩ කරන්නේ කොහොමද? Tamanටවත් Tamanට ඕන හැටියට වැඩ කරන්න බෑ. එතකොට ප්‍රඥාව අවදි වුණොත් අපිට ඒ කාරණේ වැටහෙනවා. එතෙන්දී අපි දරුවා Tamanට අඩංගු කරන්න උත්සාහ කරනවට වඩා දඟලනවට වඩා අපි වෙහෙසෙනවා එතනින් එහාට ඇයිද මට මගේ මනස පාලනය කරගන්න බැරි? ඇයිද මගේ මනසේ මේ අකුසල මූලයක් මතුවෙනවා, ක්ලේශයක් මතුවෙනවා කියලා මට දැනෙනවා නම්, පෙනෙනවා නම්. ඇයිද මට ඒක වෙනස් කරගන්න බැරි? දැන් ඔතන අපි වටහා ගත යුතු තව විශේෂ කාරණයක් තියෙනවා. දැන් සමහර දේවල් දැනගත්තාම අපි හිතනවා දැන් ඒ සම්බන්ධව ප්‍රඥාව මට තියෙනවායි කියලා. දැනගත්තු පමණට අපට සම්පූර්ණ ප්‍රඥාවක් ඇති වෙන්නේ දැන ගැනීම තුළිනුත් යම් ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ දැන ගැනීම නිසා අවදි වෙන ප්‍රඥාව හඳුන්වන්නේ සුතමය ඥානයයි ඊළඟට එහි තව ඉදිරියට යන්නට ඕන නම් ඒක චින්තාමය ඥානයක් දක්වා දියුණු කරන්න ඕන. මොකද චින්තාමය ඥානය කියලා කියන්නේ? හිතලා කල්පනා කරලා ගැඹුරින් වටහා ගන්න. සුතමේ ඥානය කියලා කියන්නේ අහලා කියවලා දැන් ඉස්සර කාලේ ඉතින් පොතපත තිබුණ නැහැනේ කියවන්නේ. ඒ නිසා සුතමේ ඥානය කියලා කිව්ව හැම දෙයක්ම අහලා දැනගන්න. දැන් අපට ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අපි අහලා ඉගෙන ගන්න. ඉතින් අද අපට ඒවා ලේඛනගත කරලා තියෙන නිසා තව අවස්ථාවක් තියෙනවා කියවලා දැනගන්න. කණෙන් විතරක් නෙමෙයි ඇහෙනුත් අපට දැන් දැනුම ගන්න පුළුවන්. එතකොට ඒ ඇහෙන් හෝ කණෙන් අපි බාහිරින් තව කෙනෙකුගේ තව කෙනෙක් වටහාගත්තු තව කෙනෙක් දැනගත්තු දෙයක් ඒ තනත්තා පැහැදිලි කරන විදිහට ලේඛනයකින් හෝ දේශනයකින් හෝ අපි ග්‍රහණය කරගන්නවා නම් ඒකට තමයි සුත්තමය කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රුතිය තුලින් ඒ අනුන්ගේ දේ අහලා කියවලා දැන ගැනීම තුලින් අපේ මනසේ ඒනොත් යම්කිසි ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ අවදි වෙන ප්‍රඥාව හඳුන්වන්නේ සුත්තමය ඥානය කියලා. එතකොට දැන් ඔය ධර්ම දේශනාවක් අහගෙන ඉන්නකොට පොතක් කියවනකොට අපිට මෙතෙක් කාලයක් වැටහිලා තිබුණේ නැති දේවල් එකවරම අපේ මනසට අවදි වෙන්නේ. මේක අද තමයි මට තේරුනේ. මෙච්චර කාලයක් මට මේක හරියට තේරලා තිබුණේ එතකොට එහෙම ඒවා මතුවෙන්නේ ඇයිද අර සුතමය ඥානය අවදි වෙන අවස්ථාව. ඊළඟ දෙවෙනි අවස්ථාව චින්තාමය ඥානෙ. ඒ කරුණ හොඳට හේතුඵල වශයෙන් විග්‍රහ කරලා, ත්‍රිලක්ෂණ වශයෙන් විග්‍රහ කරලා, චතුරාර්ය සත්‍ය වශයෙන් විග්‍රහ කරලා, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදලා බලලා අභිධර්මයේ චිත්තචෛසික රූප නිබ්බාන මේවා පිළිබඳව ඉගෙනගෙන ඒ අනුව අරවා විශ්ලේෂණය කරලා බලලා මෙහෙම කාලයක් අපි අධ්‍යයනයක යෙදෙනකොට අපට ඒ තුලින් අර කියවලා දැනගත්තට වඩා ගැඹුරු වැටහීමක් අවදි වෙනවා. ඒ අවදි වෙන වැටහීම හඳුන්වනවා චින්තාමය ඥානය. හැබැයි දැන් ඔය අහලා සහ හිතලා අපි යම් යම් දේවල් ග්‍රහණය කරගත්තන් පස්සේ අපි හිතනවා දැන් අපි දහමෙන් සන්නද්ධයි කියන. දැන් මට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් තියද නැද්ද කියලා බලන්න වෙන්නේ අර අහපු දේ, හිතපු දේ සිද්ධ වෙනකොට. සිද්ධ වෙනකොට අපිට එතන පිහිටන්න බෑ. දැන් සරලම දෙයක් ගත්තොත් අපි හිතමු අපි දන්නවා අනිත්‍ය ධර්මයේ බඳුනක් බිම වැටුණු කැඩෙනවා ගහක් හිටෙව්වොත් ඒක කලක් හැදිලා මැරෙනවා සතෙක් ඉපදුනොත් මැරෙනවා, මිනිසෙක් ඉපදුනොත් මැරෙනවා. ඉතින් මේක අපි නොදන්න දෙයක් නෙමෙයිනේ. ඊළඟට අපිට හිතා ගන්න බැරි දෙයක්වත් නෙමෙයිනේ. අපි ඕන තරම් ඒවා ගැන හිතලා තේරුම් අරගෙන තියෙනවනේ. දැන් ඒ කොච්චර තේරුම් අරගෙන තිබුණා වුණත් Taman සමීපතම කෙනෙක් හදිසියේ මරණයටපත් වුණොත් අපට ඒකෙන් යම්කිසි කම්පනයක් ඇති දුකක් ඇති වෙනවා. ඇයිද දුක ඇති වෙන්නේ? දැන් මේක අහලත් තියනවා, හිතලත් තියනවා, දැනගෙන තියෙනවා. නමුත් සිද්ධ වෙනකොට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරලා නැහැ. ඒ තුන්වෙනි අවස්ථාව තමයි භාවනා කියලා හඳුන්වන්නේ. එහෙනම් සුතමේ ඥාණයෙන් නවතින්න නැතුව, චින්තාමේ ඥාණයෙන් නැවතින්න නැතුව අපි උත්සාහ කරන්න ඕන භාවනාමය ඥාණයෙන් සිත පුහුණු කරන්න. භාවනා කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ කකුල් දෙක වකුටු කරගෙන අතක් උඩ අතක් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන එක තැනක වාඩි වෙලා කරන වැඩ. ඒ ඉරියව්ව. ඒ ඉරියව්ව අපිට භාවනාවට යෝග්‍යයි, පහසුයි. හොඳට සිත වැඩෙනවා. හැබැයි ඒ ඉරියව්වේදී විතරක් නෙවෙයි අනිත් හැම මොහොතකම අපි භාවනාව ප්‍රගුණ කරන්න ඕන. ඇයි ඒ? දැන් අපිට අපි හිතමුකෝ දැන් තරහ ගැන අපි ඉගෙනගෙන තියෙනවා. තරහ ගැන හිතලා තියෙනවා. හැබැයි අපිට තරහ එන්නේ වාඩි වෙලා ඉන්නකොට විතරක්ද? නෑ මිනිස්සුත් එක්ක වැඩ කරනකොට සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට අනිත් අය කියන දේ අහන්න නැති වෙනකොට අපි අකමැති දේවල් කරනකොට ඒ හැම මොහොතකම අපේ සිතේ කෝපය මතුවෙන. කෝපය මතුවෙනවා නම් අන්නේ මතුවෙන තැනදී තමයි සිත පුහුණු කරන්න. දැන් ධර්මදේශනාවකදී අපිට පුළුවන් වෙන්නේ ඒක අහලා දැනගන්නට විතරයි. භාවනා වැඩසටහනකට ගිහිල්ලා අපිට කරන්න පුළුවන් වෙන්නේ ගුරුවරයා කියාන කියා දෙන දේත් එක්කලා හිතලා කල්පනා කරලා තේරුම් ගන්න විතරයි. දැන් මේක පුහුණු කරන්න ඕන කොතනදද හැබෑවටම කෝපය මතුවෙනවා. මරණය ගැන අපට අහලා දැනගන්නට පුළුවන්. මරණානුස්සති භාවනාව හැටියට හිතමින් පුහුණු කරන්නට පුළුවන්. ඊට පස්සේ ප්‍රායෝගික අත්දැකීම් වශයෙන් අපේ මනස පුහුණු කරන්නට වෙන්නේ ඒ සිද්ධියට මුහුණ දෙන අවස්ථාව. අන්න ඒ වගේ තමයි දරු සෙනෙහස කියන එක අම්මා කෙනෙකුගේ මනසේ තාත්තා කෙනෙකුගේ මනසේ තදින් පවතිනවා. මොකද ඒ දරුවා Tamanගේ ලේන් මසින් හදලා සමාජයට දායාද කරලා අම්මා තාත්තා ගොඩක් බලාපොරොත්තු ඇති කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බලාපොරොත්තු ඇති කරගන බලාපොරොත්තු ඇති කරගන්න නෙවෙයි අපි දරුවෝ හදන්නේ. එහෙනම් බලාපොරොත්තු අතහැරලාද? බලාපොරොත්තු සම්පූර්ණයෙන් අතහැරලා දරුවා හදන්නත් බෑ. මොකද්ද කරන්න ඕන? කරන්න ඕන දේවල් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දරුවෙක් වෙනුවෙන් මව්පියන්ට කරන්න පුළුවන්නේ යුතුයකම් වගකීම්. වගකීම් කියන්නේ තමන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන ටික. වග අපිට දරුවට වග කියන්න බෑ. වග කියන්න වෙන්නේ තමන්ගේ මාතෘත්වය ගැන, පීතෘත්වය ගැන. ඒ කියන්නේ තමන් විසින් කළ යුතු දේ ගැන විතරයි අපිට වගකීම් දරන්න පුළුවන්. අනුන් කරන දෙයක් ගැන අපිට වග කියන්න බෑනේ. අනුන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවද? යුතුයකම් කොටසක් විතරයි. මවක් හැටියට පියෙක් හැටියට තමන්ගේ වගකීම ඉටු කරන්න පුළුවන් දරුවා වෙනුවෙන්. මොකද්ද වගකීම? පාපා නිවාරෙන්ති. අකුසලයෙන් වැළැක්වීම. ඊළඟට කල්යාණේ නිවේසෙන්ති. කුසලයේහි යෙදවීම. යහපත කියා දීලා එහි යෙදවීම. ඊළඟට සික්ඛං සික්ඛාපෙන්ති. ශිල්ප ශාස්ත්‍ර හැදෑරවීම. ඊට පස්සේ ඊතුරු කාරණා දෙක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුදුසු කාලයේදී දායාද ඒ කියන්නේ Taman සන්තක දේවල් සුදුසු කාලයේදී පවරා දීම ඊට පස්සේ සුදුසු කල ආවන් පස්සේ ආවාහ විවාහ කරලා දීම එයා ගිහිව ඉන්නවා නම් ගිහිව ඉන්නතු පැවිදි වෙන්නට තීරණය කරනවා නම් ඒක දරුවාගේ තීරණය. එතකොට දරුවා පැවිදි වෙන්නට ඕන කියලා තීරණය කරනකොට මව හෝ පියා කල්පනා කරනවා නෑ නෑ දරුවා මහාන වෙලා හරියන්නේ නෑ විවාහ වෙන්න ඕන. ඒක අපේ අපේ බලාපොරොත්තු ඒක තමයි. අපි දරුවෝ හැදුවේ මේ දරු මුණුමුරන් දකින්න. එතකොට අපිට සලකන්නට කෙනෙක් ඉන්න ඕන නිසා එතකොට දැන් අර බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණේ නෙමෙයි. එතකොට දැන් තමන්ගේ යුතුයකම් කොටස නෙමෙයි. දැන් දරුවා කෙරෙහි අපි යම්කිසි වගකීමක් පටවන්නට උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ මේ විදිහටම වෙන්න ඕන. වෙනතුනේ දරුවෙක් හදනකොට ඇත්තටම මේ ගහක් හදනවා වගේ. ඒ කියන්නේ ගහක් හදනවා කියලා අපිට මොනවද කරන්න පුළුවන්? දැන් මේ ගහේ කොළ මෙහෙම වෙන්න ඕන, ගෙඩි මෙහෙම වෙන්න ඕන කියලා අපට අමුතුවෙන් අපට ඕන දේවල් හදන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒක බීජ නියාමයේත් එක්කලා එන ගහ එන කොළේ එන මල එන ගෙඩි ඒක අපට පිළිගන්න. අපට කරන්න පුළුවන් වෙන්නේ ඒක හදලා ඒකට යම්කිසි බාධකයක් තියෙනවා නම් ඒවත් දුරු කිරීම. වල් පැලෑටි ඉවත් කරලා, ක්‍රමීන්ගෙන් හානි වෙනවා නම් ඉවත් කරලා, සත්තු කනවා නම් ඒකට ආවරණයක් කරලා, එතකොට ගහක අතු ඉති ආදිය වැටිලා ඒක තැලිලා පොඩි වෙලා යන්නේ නැතුව සුරක්ෂිත කරලා මේක ලොකු වෙනකන් රකින්න ඕන. ඒ ටික විතරක් කියලා කරලා මදි වතුර දාන්න ඕන පොහොර දාන්නට ඕන. එතකොට මේකට යම් බාධකයක් එනවා නම් බාධක වළක්වලා සාධක එකතු කරන්න ඕන. එකතු කරපුවාම ඒ ගහෙන් හැදෙන එක තමයි හැදෙන්නේ. ඉතින් ඒකේ තිත්ත જાති හැදෙනවා නම් තිත්ත જાති, පැන් රස જાති හැදෙනවා නම් පැන් රස જાති. ඒ ඒ අය සාංශාරික වශයෙන් අරගෙන ඇවිත් තියෙන දේවල්. අපිට දරුවෝ හැටියට අපි ළඟට එන අය ලේන් මසින් අපි ඒ දරුවගේ කය හදලා දුන්නට ඒ විඥානය කාගේද? ඒ විඥානයේ සසර වෙනම වැඩුණු එකක්. ඒ දරුවයි කියන කෙනාට වෙනම ප්‍රාර්ථනා වෙනම සිතුම් පැතුම් වෙනම ආකල්ප එයාගේ සසර ගමන වෙනම විදිහකට යන්නේ හැකියාවන් වෙනයි ඒ වගේම දැනුම වෙනයි. සසරේ අරන් ඇවිත් තියෙන කුසල කුසල කර්ම ශක්තියින් වෙනයි. එතකොට අපට කරන්න පුළුවන් වෙන්නේ අර හානිදායක දේවල් වළක්වලා යහපත පිණිස හේතු වෙන දේවල් ලං කරලා දෙන්න. ඒක තමයි පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්. ඊට පස්සේ එයාට සොයන්ව මේ දේවල් ටික හරියට තේරුම් අරගෙන කටයුතු කරන තමයි සික්ඛං සික්ඛාපෙන්ද. සික්ඛං සික්ඛාපෙන්ති කියලා කියන්නේ මේ දැනුගත්කම් ඇති කරලා වෘත්තීය සුදුසුකම් ඇති කරන එක විතරක් නෙමෙයි. ඒ දරුවා තුල දැනුගත්කම ඇති කරගන්න දෙන්නට ඕන හොඳ නරකත් තේරුම් ගන්න. යහපත අයහපතත් තේරුම්. ඊට පස්සේ ඒ දරුවා ස්වාධීනවයි වැඩෙන්නේ. එතකොට අපට ඒ දරුවා ආවාහ විවාහ කරලා දුන්නත් පැවිදි වුණත් එතනින් පස්සෙත් සොයන්න බලන්නට ඕන කරුණා මෛත්‍රිය. හැබැයි මමයි මේ ගහ හිටෙව්වේ. ඒ නිසා කිසි කෙනෙක් මේකේ gedi කන්න තහනම් කාටවත් මේකේ කොළ පොතු මුල් ගලවන්න තහනම් බෙහෙතකටවත් ගෙනියන්න එපා. එයි මමයි මේ ගහ හැදුවේ. එහෙම හිතනවා නම් ඒ ගහ හදලා වැඩක් නැහැ. ඒ ගහ හදලා වැඩක් නැහැ. අපි ගහක් හදන්නට ඕනේ. ලෝකෙට යහපත පිට. ඒකෙන් Tamanටත් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒක අපරාධයක් නෙමෙයි Taman හදපු ගහක. හැබැයි ඒක ලෝකෙටම ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් ඇදගෙන ඔක්සිජන් පිට කරන්නේ අපට හුස්ම ගන්න විතරක් නෙමෙයි ලෝකෙටම. දැන් තමන් ගැන කල්පනා කරන්නකෝ. අපේ මව්පියෝ අපිව හැදුවට පස්සේ අපි ලොකු මහත් වෙනකොට අපි මව්පියෝ ගැනම හොයලා බල බල ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ඉටු කරන්න විතරද කටයුතු කළේ? එහෙම නැත්නම් ලෝකේ අනිත් අයගේ යහපත වෙනුනොත් අපි කටයුතු කළාද? එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් මත අපි කටයුතු කළාද? ඒතොර කිසිම දරුවෙකුට මේ අම්මා හිතන විදිහටම තාත්තා හිතන විදිහටම හැමදේම කරන්න පුළුවන්කමක් නැහැ. ඇයිද පුළුවන්කමක් නැත්තේ? එතන මම කියලා කෙනෙක් නැති නිසා. එතන දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඒ දරුවා තුල ගොනු වෙච්ච හේතු සාධකත් එක්ක. ඉතින් ඒ නිසා අපි නැවත නැවත ප්‍රඥාවෙන් හිතලා බලන්නට ඕනේ දරුවා මම හිතන විදිහට කටයුතු කරන්නේ කොහොමද මටවත් මම හිතන හැටියට ක්‍රියා කරන්නට බැරි. ඉතින් එහෙමයි කියලා දරුවා ගැන නොසලකා හරින්නට නෙමෙයි අනර්ථයක් නොවි අර්ථයක් වීම සඳහා අයහපතක් නොවි යහපත වීම සඳහා අපිට කරන්න පුළුවන් හැමදේම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මුළු ජීවිත කාලෙම කරන්න ඕන. අපි ජීවත්ව ඉන්න තාක්කල් දරුවෝ ගැන හොයන්න බලන්න ඕන. ඒගොල්ලෝ ගිහිව හිටියත් පැවිදිව හිටියත් හොයලා බලලා අපි ඒගොල්ලන්ට අනතුරු පැමිණෙනවා නම් වළක්වන්නට ඕන. යහපත සඳහා සහාය වෙන්නට ඕන. අවශ්‍ය දේවල් ලං කරලා දෙන්නට ඕන. ඒක ඒක අපිට බැහැර කරන්න බෑ. ඒක තමයි අපේ වගකීම. එතකොට යුතුයකම තමයි ඒ දරුවා සබුද්ධික කරලා දැනුවත් කරලා හොඳ නරක තෝරා බේරාගෙන ඉදිරියට යන්නට මඟ සලස්සලා දෙන්නේ. එතකොට ඊතුරු ටික ජීවිතේ පැවැත්වීම කියන එක ඒ තනත්තා සසරේගෙන ආපු කුසල කුසල කර්මත් එක්කලා සිතුම් පැතුම් මනෝභාවයන් සාංශාරික ඇබ්බැහි තමන්ගේ ප්‍රාර්ථනා ඒවත් එක්කයි කටයුතු කරන්නේ. ඉතින් මව්පියන්ගේ ස්වභාවය තමයි දැන් බලන්නකෝ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනාට පස්සේ මෙච්චර සසර එකට ආපු තාත්තනේ සුද්ධෝදන රජුරෝ නේද? ඉතින් අච්චර සසර ගමනේ උදව් කරගෙන ඇවිල්ලත් අන්තිම ආත්ම භාවය මොකද්ද කළේ? ඒක වළක්වන්න තමයි අද. එතකොට මේ අහම්බෙන් මේ පළවෙනි ආත්මේ හම්බ වුණා නෙවෙයිනේ. බෝසත්වරයෙකුගේ තාත්තා වෙන්න කොච්චර සසර එකට එන්නේ නැද්ද? ඇවිල්ලා මේ බුදු වෙන්නටයි යන්නේ. ඒකටයි මං උදව් කරන්නේ. ඒ බුදු වෙන ආත්ම භාවයේ මම තාත්තා වෙන්නයි යන්නේ, අම්මා වෙන්නයි යන්නේ කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන ඇවිත් තියෙනවා. හැබැයි එහෙම ඇවිල්ලත් අන්තිමට බුදු වෙනවා කියලා දැනගත්තාට පස්සේ ඒක වළක්වලා සක්විති රජ කරන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අන්තිමට ඒ වළක්වපු එකම තමයි ඔහුට නික්ම යන්නට මාර්ගය. ඉතින් ඒ සසර පුරුදු කරගෙන ආපු කෙනාගේ ඒ ශක්තිය කොතනකින් හරි මතුවෙන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මම පසුතැවෙන්නේ ඒ දරුවා කියන කරන දේ අනුව නෙමෙයි මගේ මනසේ ඇති කරගත්තු බන්ධනය සහ මගේ සංකල්පන. එතකොට සුද්ධෝදන රජුව පීඩාවින්දේ බුදුහාමුදු බෝස සිද්ධාර්ථ කුමාරයා නික්ම ගිය නිසා නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයා බුදු වෙච්ච නිසා නෙමෙයි. ඔහුට පීඩාව ඇති උනේ ඇයි? තමන්ගේ සංකල්පනාව දරුවා තුලින් යථාර්ථයක් කරගන්නට බැරි වෙයි. තමන්ට ඕනෝනේ දරුවා සක්විති රජ වෙනවා දකින්න. ඉතින් ඒක සිදු නොවෙනකොට පියාට පීඩාවක් මතුවෙනවා. ඒ පීඩාව දරුවා නික්ම ගිය හේතුව නිසා නෙමෙයි. තමන්ගේ අපේක්ෂාව වෙනත් එකක් නිසා. ඉතින් ඔය විදිහට අපි හොඳට සිහි බුද්ධියෙන් හේතුඵල වශයෙන් විමසලා බලනකොට අපිට තේරෙනවා ඇත්තටම අපි අනවශ්‍ය විදිහට දේවල් අල්ලාගෙන බන්ධනය කරගෙන මගේ මගේ කියලා මට ඕන විදිහට දේවල් වෙන්නට ඕන කියලා හිතන නිසාම තමයි අපිට ගොඩාක් තිත් ඇවුල් ඇති. ඉතින් තමන්ට තදින්ම දැනෙන අවස්ථාව තමයි අපිට උදව් කරගන්න පුළුවන් වෙන්නේ එතනින් ගොඩ එන්න. මොකද ඔච්චර තදට දැනෙන අවස්ථාවක් වෙන ජීවිතේ කවදාවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවස්ථාවම තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ සිත දකින්න කමටහනක් කරගන්න. දැන් පටාචාරාවට තමන්ගේ දරුවෝ දෙන්න නැති වුණා, පැමියා නැති වුණා. ඒක දැඩි මානසික කම්පනයක්. අවසානයේ කම්පණයම තමයි තමන්ගේ සිත දකින්න, ලෝකය දකින්න, යථාර්ථය දකින්න ඇයට කමටහන වුනේ. එනිසා අපේ සිත ඇලිලා තියෙන තැනම අපට චිත්ත පීඩා ඇති වෙන තැනම තමයි අපිට හරියට දකින්නට පුළුවන් ජීවිතේ ලෝකේ මනස හරියට අවබෝධ කරගෙන යථාර්ථය දකින්නට සුදුසුම තැන. ඉතින් ඒ සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි අද දවසේ මේ කතා බහ කළේ අකුසල සමාපatti සූත්‍රය සම්බන්ධව අකුසල සමාපatti සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සීක බල තමයි දේශනා කරන්නේ. ශෛක්ෂේක් තුල ක්‍රියාත්මක වෙන බලධර්ම. ඒ බලධර්ම අපේ සිත ආරක්ෂා කරන්නට ආරක්ෂකයින් හැටියට ක්‍රියාත්මක ප්‍රතිවිරුද්ධ ධර්ම දුරු කරනවා, මැඩපවත්වනවා. මොනවද ඒ සද්ධා, හිරියොත්ප්ප, විරිය, ප්‍රඥා. මේ කාරණා පහ. ඉතින් ওই කාරණා පහෙන් එකක් හෝ අපේ මනසේ අවදි වුණොත් එතන අකුසලයට ඉඩක් නැහැ. හැබැයි ඒ ගුණ ධර්ම ඒ ආරක්ෂක ධර්ම අපේ සිතෙන් ගිලිහුනොත් එතන හැම විටම බොළඳ දුර්වල මානසික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් දරුවන් සම්බන්ධව කටයුතු කරනකොට අපට විශේෂයෙන් වැදගත් වෙන්නේ ප්‍රඥාව සහ වීරිය. සිහිය ප්‍රඥාව වීරිය. බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රේ නිරන්තරයෙන් දේශනා කරනවා ටික. සිහිය තියෙන්නට ඕනේ කරන බාහිර දේ වගේම අපේ මනසේකට ප්‍රතිචාර දක්වන හැටි හරියට හඳුනා ගන්න. ප්‍රඥාව තියෙන්නට ඕනේ ඒ හිතන විදිහ යහපත්ද නැද්ද කුසල්ද අකුසල්ද ඒකේ මොකද්ද වෙන්නේ දැන් පීඩාවක්ද විඳින්නේ සහනයක්ද විඳින්නේ කියලා තේරුම් ගන්නට ඒකේ අවශ්‍ය අනවශ්‍ය ස්වභාවය තේරුම් ගන්න ඊට පස්සේ වීර්ය තියෙන්නට ඕන ඒක නුසුදුසු නම් බැහැර කරලා සුදුසු මනෝභාවය ජනිත කරගන්න. එහෙම තමයි අපේ සිත සංරක්ෂණය වෙන්නේ. එහෙම කරගන්නට අපි සමත්ුනේ නැත්තම් සදාකාලිකවම පීඩා විඳින්න වෙනවා. ඒක ලෝකේ වැරද්දක්වත් අන් අයගේ වැරද්දක්වත් නෙමෙයි. අපේ සිත පුහුණු නොකර ගැනීමේ දෝෂය. ඒ නිසා මේ ආරක්ෂක ධර්ම මේ ශෛක්ෂ ධර්ම එහෙම නැත්නම් සීක බල හරියට තේරුම් අරගෙන අපේ සිත අකුසලයෙන් සුරක්ෂිත කරගෙන ආරක්ෂා කරගෙන කුසල් දහම් වඩවන්නට නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ පුහුණු වෙන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් ලෝසසුන් රක්නා දෙවියන්ටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත්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 පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ පානදුර වැකඩ අංක 264 දරණ නිවසේ පදිංචි උදුලා සොයිසා මහත්මිය සහ රාජා තිලකරත්න මහත්මයා විසින් පින්කමේ ආරමුණ 2022 සැප්තැම්බර් මාස 10 වන දිනට 92 වන ජන්මදිනය යෙදෙන පියසීලී සොයිසා ආදරණීය මව්තුමියට තුනුරුවන්ගේ ආශිර්වාදය කායික මානසික නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් වසර 4කට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු ආදරණීය පියාණන් වන ඔස්මන් සොයිසා ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම රාජාතිලක රත්න මහත්මයාගේ මව්පියන් වන කුසුමාවති මෑණියන් විජේරත්න පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍ය ආනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කිරීමත් ධර්ම ශ්‍රවණය කරන්නට අද දවසේ සහ සම්බන්ධ වුණු හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මේ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන ධර්ම ශ්‍රවණමේ කුසලයක් මේ දෙආකාර කුසලයම ඒ වගේම පරිස්කාර ආදී පූජා කිරීම තුලින් සසර ගමනේ සැප ලබන්නට හේතු වෙන මහ පිංකමක් සිද්ධ කරගත්තා මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල්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 මේ පින්වත් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න වසර 4කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු ඔස්මන් සොයිසා පියාණන් ඒ වගේම රාජා තිලකරත්න මහත්මයාගේ මව්පියන් වන කුසුමාවති මෑණියන් සහ විජයරත්න පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අද ධර්මදේශනාවේ මූලික දායකත්වයේ ගැන කටයුතු කරන උදුලා සොයිසා මහත්මිය රාජා තිලකරත්න මහත්මයා ඇතුළු මේ පින්වත් හැම දිනාටමත් 92 ජන්මදිනයේ සමරන ඒ ආදරණීය මෞතුමිය පියසීලී සොයිසා මෑණියන් වහන්සේටත් සුජීවත්ව සිටින හැම දිනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් ඒ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා මේ උදාර කුසලය ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි